වඩවඩුන්න සිරි මිහිඳු මහා විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති වාජකීය පඬිත පූජ්‍යපාද වඩවඩුන්නේ ඥානවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි සත්පුරුෂ පින්වතියනේ මේ මේ ජීවිතයේ පින්වතුනි අපි ලබාගෙන මේ ලැබුණු ජීවිතය අපි මරණය දක්වා අරගෙන යනවා මේ ලැබුණු ජීවිතයට උපත කියලා කියනවා ජාති කියලා කියනවා මරණයට මරණ කියලා කියනවා ඒ උපතක් මරණයක් අතරේ ගෙනියන ජීවිතයට විවිධ ආකාර ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා එකක් තමයි මේ ශරීරය වයසට යනවා. ඒක හඳුන්වන්නේ ජරා කියලා. අනික තමයි මේ ශරීරය ලෙඩ වෙනවා. ඒක හඳුන්වන්නේ ව්‍යාධි කියලා. ඊළඟට මේ ශරීරයට ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස මේ සියලු දේවල් ලැබෙනවා. මෙන්න මේ සියලු දේවල් එකතු වුණු තැන, කැටි වුණු තැන සංසාරය කියලා හඳුන්වනවා. එහෙනම් සංසාරය කියන්නේ මේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි මේ මොහොතේ මගේ ළඟ පවතින දේ. මේ ලැබුණු ජීවිතයේ පින්වතුනි කර්මයක් නිසා ලැබුණේ කියන බුදුහාමුදුරුව දේශනා කරනවා. සත්‍යයගේ ප්‍රතිසන්දිය, සත්‍යයගේ උත්පත්තිය සිද්ධ වෙන්නේ කර්මයක් නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කර්ම කියන්නේ අපේ ළඟ. ඒ තියෙන කර්ම වලින් එක කර්මයක්. කෙනෙක් මැරෙන මොහොතේ කෙනෙක් මිය යන මොහොතේ කෙනෙක් චුත වෙන මොහොතේ ඒ ජීවිතයේ අවසාන වෙන මොහොතේ ඒ සත්වයාගේ සුති සිත කියන සිතට අවසාන සිත කියන සිතට අරමුණු වෙනවා. ඒ අරමුණු වෙන විදිහ මම ඔය තුනකට උපමාවකින් පැහැදිලි කරන්නම්. දැන් මේ වෙලාවේ මා ධර්ම දේශනා කරමින් තමයි ඉන්නේ. ඔය පින්නතුන් ධර්මයේ ශ්‍රවණය කරමින් තමයි ඉන්නේ. ඒකට මගේ ප්‍රධාන ක්‍රියාව ධර්මයේ දේශනා කිරීම. ඔය පින්නතුන්ගේ ප්‍රධාන ක්‍රියාව ධර්මයේ ශ්‍රවණය කිරීම. එහෙනම් මගේ හිත සම්පූර්ණ මගේ හිත 100%ක්ම තියෙන්න ඕනේ ධර්මයේ දේශනා කිරීම කියන කටයුත්ත. ඔය පින්නතුන්ගේ සිත 100%ක්ම තියෙන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන කටයුත්ත. නමුත් එහෙම නෑ. මේ මොහොතේ පින්නතුන්ට එක එක જાති හිත තියෙනවා. දැන් අපි දෙගොල්ලටම එන ඔය ඩීසල් ත්‍රිවිල් රථයක શબ્දේ. ඒකට මගේ බන කියනවා කියන එක 100%ක් නෑ කියන එක පේනවා. ඒ හඬ මං අඳුනගත්ත නිසා. ඔන්න හිතට අරමුණ ආවේ හඳුනගත්තා. දැන් කරන්නේ බන කියන එක. එක වචනයක් මං නැවැත්තුවේ නෑ. එක වචනයක් මං නැවැත්තුවෙත් නෑ නවත්තන්න බැලුවෙත් නෑ. එක දිගට මම දේශනා කරගෙන යනවා. හැබැයි ත්‍රිරෝද රථය හඳුනගත්තා. ඒ ත්‍රිරෝද රථයේ ඩීසල් ත්‍රිවිල් එකක් කියලා හඳුනගත්තා. ඒක ඔය පින්නතුණුත් හඳුනගත්තා. ඔය පින්නතුන් මේක හඳුනගත්තා කියන්නේ ඔය පින්නතුන්ගේ හිතත් 100%ක් බණ අසන්නේ කියන්නේ කියන එක. 100%ක් මගෙත් බණ කියන්නේ කියන්නේ. එහෙනම් හිතට අරමුණු වෙන්නේ මට ඕන විදිහට නෙමෙයි හිතට එන ස්වභාවයක් තියෙනවා. ඕක විතරක් නෙමෙයි. දැනුත් ඔය පින්නතුන්ට එක එක જાති හිත තියෙනවා. මතක් වෙනවා. මේකට තමයි අරමුණු වෙනවා කියන්නේ. මැරෙන වෙලාවෙ වෙන්නේත් මෙන්න මේ වැඩේම. දැන් පින්නතුන්ට ඕන ඩීසල් ත්‍රිවිල් එකක් ගැන හිතන්නේ. ඒ වුණාට හිතන්නේ අපි දෙගොල්ලටනේ. ඒ શબ્දය වුණු නිසානේ. ඒකට අපි බැරි වෙලා හරි මේ යන වෙලාවේදී මොනවා හෝ අරමුණක් ආවොත් ඒක තමයි ඒ වෙලාවේ ප්‍රතිසන්දිය ලබන්න උත්පත්තිය ලබන්න හේතුවෙන්. ඒක මට ඕන විදියට නෙමෙයි සිද්ධ වෙන්නේ පින්නතුනි ඒ සිතට ඕන විදියට සිද්ධ වෙන දෙයක්. අන්න ඒ කර්මය අනුව අපේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. ඒ කර්මයේ තුලින් තමයි මේ ජීවිතේ මේ ආත්මය සකස් කරන්නේ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආකාරයට ලැබුණු මේ ජීවිතය අපි පවත්වාගෙන යනකොට අපිට සැප සම්පත් අවශ්‍ය කරනවා. වයසට යන, ලෙඩ වෙන, මැරෙන දුක් දුම්නස් වලින් පිරිච්ච මේ සාංසාරික ජීවිතය අරගෙන යනකොට ඒ ජීවිතයට අදාළ කරන සැප සම්පත් අපි බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අපට රූපයක් තියෙන්න ඕන. ඒක නිසා අපි කවුරුත් කැමති ලස්සන කෙනෙක් වෙන්න. නැයි ප්‍රාර්ථනා කරන රූපය. ඊළඟට අපි ප්‍රාර්ථනා කරන ආයුෂය. ඊළඟට අපි ප්‍රාර්ථනා කරනවා නිරෝගී භාවය. ওই දේවල් අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන අපේක්ෂා කරන දා. ඊට අමතරව අපට ඉඩමක් තියෙන්න ඕනේ කියලා අපි හිතනවා. හොඳ ඉඩමක් තියෙන්නට ඕනේ. ඊළඟට අපි හිතනවා ගෙයක් දොරක් තියෙන්න ඕනේ කියලා. ඒකට ඉඩම කියලා කියන්නේ ගෙයක් දොරක් කියලා කියන්නේ ඒවා හඳුන්වන්නේ භෝග කියලා. සම්පත් කියලා හඳුන්වනවා. ඊළඟ ඛණ්ඩ ආහාර තියෙන්න ඕනේ. ඊළඟ කුඹරක් ගොවිතැන් කරන්න තැනක් තියෙන්න ඕනේ. ඊළඟට යාන වාහන තියෙන්න ඕනේ. ඊළඟට ඇඳුම් පැළඳුම් තියෙන්න ඕනේ. ඊළඟට හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕනේ. ඊළඟට හොඳ රැකියාවක් තියෙන්න ඕනේ. ඊළඟට හොඳ විවාහක සැමියෙක් හොඳ විවාහක බිරිඳක් ලැබෙන්න ඕනේ. ඊළඟට හොඳ දරුවෝ ලැබෙන්න ඕනේ. සමාජ ගෞරවය ලැබෙන්න ඕනේ. කීර්තිය ප්‍රශංසාව ලැබෙන ඕව අපි හිතනවා. ඒ වෙනුවෙන් තමයි මේ මහන්සි වෙන්නේ. මෙන්න මේ දේවල් ලැබෙන කෙනා තියෙන කෙනා සතුටු වෙනවා. මට හොඳ ඉඩමක් තියෙනවා. පාර අද්දරට වෙන්න, කඳු ගැට ගංගාවල් ළඟ නැති හොඳ ඉඩමක් මට තියෙනවා. ඒ ඉඩම මෙච්චරක් වටිනවා. අනිත් ඉඩම් ඒ තරම් වටින්නේ නැහැ කියලා සතුටු වෙනවා. ඊළඟට මට හොඳ අතපය දිගහැරලා ඉන්න පුළුවන් ගෙදරක් තියෙනවා. ඒ ගෙදර පහසුකම් තියෙනවා ලස්සනයි හොරුබුහුටි අපි සතුටු වෙනවා. කෙනාට මොනතරම් කරදරාවක් ඇඳිරි නීති දැම්මත් ගැටලුවාවක් මට කනබොන එක හිද උනේ. කොහමාරි කුඹරෙන් හාල් ටීවී ටිකේනවා එක හාල් කරගත්තාම ওই තුන පහ ටිකක් දාලා මිරිස් ටිකක් දාලා වෑංජනයක් හදාගත්තාම කන්න පුළුවන්කම තියෙන අනිත් අයට පහසු වෙන්නේ මට තියනවා කියලා සතුටු වෙනවා. ඊළඟට ගමනක් යන්න කෙනෙක් ත්‍රිවිල් රථයක් කුලියට ගෙන්නන්න තුන මට එහෙම නෑ. මට යන්න ඉන්න වාහනයක් තියෙනවා. ඊළඟට ඕන තරම් මුදලක් ලැබෙන රැකියාවක් තියෙනවා. මේ ආකාරයට සතුටු වෙනවා. ඒකට හොඳ පිරිඳක් මට ඉන්නේ, හොඳ සැමියෙක් මට ඉන්නේ. මේවා හඳුන්වන්නේ පුන්න තුන භෝග සම්පත්තිය. ඒ භෝග සම්පත්තිය දෙකක් අපට අහුණා. එක තමයි ඉඩම, ඊළඟට ගෙදර, ඊළඟට සල්ලි, ඊළඟට යාන වාහන ඒ සෑම දෙයක්ම හඳුන්වන්නේ අප්‍රාණික භෝග කියලා. පණ නැති භෝග කියලා. ඊළඟට බිරිඳ, ඊළඟට සැමියා, ඊළඟට දරුවෝ එයාලා හඳුන්වන්නේ සප්‍රාණික භෝග කියලා පණ තියෙන සම්පත්. මෙන්න මේ දෙක අපට හොඳට ලැබුණොත් අපේ ජීවිතය අපි සතුටින් ගත කරන්න උත්සාහ කරනවා. සතුටින් ගත කරනවා. මේ දේවල් අඩු වෙනකොට ඉඩමක් හරියට නැති කෙනා ඉඩමකට දඟලනවා. ඉඩමක් ගන්න මුදලකුත් නෑ. Tamanට පරම්පරාවෙන් ආපු ඉඩමකුත් නෑ. එයාට ඉතාම වටින ඉඩම් කියලා. අනේ මට පොඩි ඉඩමක් හරි තියෙනවා නම් හොඳා කියලා හිතෙනවා. ගයක් නැති කෙනා දඟලනවා ගේ කොටයක් හදාගන්න. ඔය පුන්නතුන් දකින්න ඇති සමහර අයට තියෙනවා ලී කෑලි ටිකක් හිතවලා ඉතෙදි කෑල්ලක් ආවරණය කරගෙන ඒක ඇතුළේ ජීවත් වෙනවා. ඒ තැනැත්තට බ්ලොග් ගල් ටිකකින් හදාගත්තු මැදසාලයක් එක්ක චූටි කාමරයක් වෙන මහා සම්පතක්. අපි ඉන්නේ ඊට වඩා අලුතේ. නමුත් එයාට වටින්නේ අර වාගේ පුංචි දෙයක්. නැත්තම් පහඩු 10ක් දාලා දෙමින් නැතුව හදාගන්න ඕනේ ඒක එයාට වටිනවා. එයා ප්‍රාර්ථනා කරන්නේදී. ඒකට එයා ඉතින් උත්සාහ කරනවා. අපිට තියෙන නිසා ගැටලුවක් නේ. ඊළඟට පින්වතුනි ආහාර පාන කියන එක වේලක් කර වේලක් කන ඉන්නේ. දයපුණතුන් දකින්න ඇති පහුගිය දවසක අවුරුදු 80කට කිට්ටු වෙන 100ක් ඉන්නවා. පුංචි මුර කුටියක් වාගේ කිට ඉන්නවා. ගම්රිය මාර්ගයක් අද්දේ. එයාගෙන් අහනවා මොනවද කන්නේ කියලා. එයා කියනවා මේ අඹ කන්නේ කියලා. එතන අපේ ගෙදර ඉන්න 100 වාගේ, අපේ අත්ත වාගේ. එයාගේ කෑම ටික තමයි අඹයායේ අඹ ගෙඩිය කණේට පෙන්නන. ඒක බලාගෙන ඉන්නකොට හිතට ලොකු දුකක් ඇති වෙනවා. අපි ලුණු නැතුව වෑංජනයකට තරහ ගන්නකොට මෙරෙස් ටිකක් අඩු වෙලා වෑංජනයට තරහ ගන්නකොට කැමති කෑමක් නැහැ කියලා වෑංජනත් එක්කලා අරගල කරනකොට අර වයසක සීයා අඹ ගෙඩියක් අරගෙන ඒක කනවා ඒකෙන් තමයි ජීවිතය ගෙනියන්නේ. ඒ ගහේ අඹ වාරේ කඹ තියෙන නිසා නැතුව දිහාම. එතකොට අපි බෙඩ්ෂීට් එකක් හොයනවා, ඇඳක් හොයනවා, කාමරයක් හොයනවා. එයාට බෙඩ්ෂීට් එකක් නෑ, ඇඳක් නෑ, කාමරෙක් නෑ. එයා කියනවා මට මේකෙනුත් කට්ටිය යන්න කියනවා. ඒකට ඉන්න තැනක් එයාට නෑ, ගෙදරක් එයාට නෑ. එහෙනම් මං බලාපොරොත්තු වෙන සැප කියන ඒවේ මම විඳින සැප කියන ඒවේ එයාට තියෙන සැප කියන එක ගොඩක් අඩු වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් ඒ 100ට ආසයි දානයක් දෙන්න. නමුත් දෙන්න දෙයක් නෑ. ඒ 100ට හිතේ ආසාව තියෙනවා බණක් කියෝ ගන්න. නමුත් සාමුදුරු නමකට ආරාධනා කරන්න බෑ. එතන දෙන්නගෙන බණක් කියෝ ගන්නත් බෑ. දානයක් දෙන්න හිතුවට දෙන්න දෙයක්ද නෑ. ඒසියාගේ හිතේ සෑම මොහොතකම තියෙනවා මට කට්ටිය සලකන්නේ නෑ බලන්නේ නෑ මෙච්චර කට්ටි ඉන්නවා කියලා ක්‍රෝධයක් වෛරයක් ඒ වගේ දේවල් තමයි හිතේ ගොඩනගන්නේ. පිනක් කරන්න ඕන උනාට පිනක් කරන පසුබිම නැති නිසා එතනත් ක්‍රෝධයක් හිතේ හටගන්නවා. ඊළඟට ලෙඩක් දුකක් ඇදලා එක්කෙනෙක් කවුද බලන්නේ කියන පීඩනය හටගන්නවා. ওই දේවල් තුල උදේ වෙලා රෑ වෙලා රෑ දවල් වෙලා ගත වෙනවා විතරක් දැනෙනවා. නමුත් ඒ සීයාගේ හිතේ තියෙන පීඩනය වැඩි. ඒ වාගේ අසරණ ජීවිත ගත කරන කී දහහක් ඉන්නවද? ඒ අතරතුරේ මං බලනවා මට මේ જાති ටික තියෙන නිසා අර දෙයමට දැනෙන්නේ නෑ. එහෙමනම් පින්වතුනි උත්පත්තියෙන් ලැබුණු ජීවිතය මරණය දක්වා පවත්වාගෙන යද්දී ඒ කාල සීමාව තුළ මේ ලැබෙන භෝග සම්පත්තිය කියන්නේ සප්‍රාණික භෝග හා අප්‍රාණික භෝග කියන මේ සම්පත්තිය බොහෝ සෙයින් අපේ ජීවිතයට වටිනවා. අද ඔය පින්නතුන් ධර්ම දේශනාවක් කරන්න යොදාගත්තේ ඔය පින්නතුන්ට ඒ සඳහා වත්තමක් තිබුණු නිසා. ඒ වත්තම තිබුණු නිසා හැකියාව තිබුණු නිසා ඔය පින්නතුන් බය නැතුව මේ දේ වින් කරගන්නට පුළුවන් වෙනවා. මේ වෙනුවෙන් යෙදෙන්නට පුළුවන් කමක් තිබුණා. හැබැයි බැරි වෙලා හරි ඔබට ඒ දේ නොතිබුණා නම් ඔබේ හිතේ බණක් කියන්න ඕනේ කියලා උපදින ආශාව ඒ ආකාරයෙන්ම මැරිලා යනවා ඒකට ජීවේ දෙන්න ශක්තියක් නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දිහි ජීවිතයක් ගත කරනකොට කාම භෝගී ජීවිතයක් ගත කරනකොට දිලිඳුකම කියන එකකට බාධාවක් තියෙනවා. දාලිද්දියං වික්ඛවේ දුක්ඛං ගිහිනං කාමභෝගීන. මහණෙනි කාමභෝගී ගිහියාට දිලිඳුකම කියලා කියන්නේ දුකක් කියලා දේශනා කරනවා. භවෝග සැප සම්පත් තියෙන එක හඳුනන වටකමක් තියෙන පොහසත් ජීවිතයක් කියලා. හැබැයි එහෙම ජීවිතයක් ලැබෙන්නේ කොහොමද? නිකම්ම ලැබෙන්නේ නෑ. ඒක ලැබෙන්නට බලපාන කරුණු කාරණා ටිකක් තියෙනවා. අද දවසේ මම අපේ පින්වතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තෝරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ කරුණු ටික. භවෝග සැප සම්පත් අපට ලැබෙන්නේ කොහොමද ඒවා ආරක්ෂා වෙන්නේ කොහොමද කියන කරුණු ටික තමයි අපේ පින්නතුන්ට අද දවසේ මම දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සෑම දිනම ඉතාම හොඳින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. අවධානය යොමු කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අදම තෝරාගත් සූත්‍ර දේශනාව මාතෘකා පාඨය ඇතුළත් වෙලා තියෙන පින්නතුනේ අංගුත්තර නිකායයි. චතුක්ක කියන නිපාතයට. චක්ක කියන වග්ගයට. මේ චක්ක වග්ගයේ තියෙන පළවෙනි සූත්‍ර දේශනාව තමයි චක්ක සූත්‍රය. චත්‍රා චත්තාරිමානි දික්කවේ චක්කානි මහණෙනි මම චක්‍ර හතරක් දේශනා කරනවා. දෙවියන්ගේ මිනිසුන්ගේ භෝග සම්පත් දියුණු වීම සඳහා මේ චක්‍ර හතර පවතිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. චක්‍ර සම්පත් හතරක්. චක්‍ර කියන්නේ රෝදය. රෝද හතරක් තුළ තමයි වාහනය කියන එක පවතින්නේ. යානාව කියන එක පවතින රෝද හතරක් තුළ. එකක් රඳවා සිටීමේ පහසුව තියෙනවා අනික ගමන් කිරීමේ පහසුව තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා දෙවියන්ගේ මිනිසුන්ගේ භෝග සම්පත් දිනු වීමට පැවැත්මටත් බලපාන චක්‍ර සම්පත් හතරක් තියෙනවා කියලා දේශනා කළා. කතමානි චත්තාරි මොනවද සම්පත් හතර චක්‍ර හතර කියලා වික්ෂුන් වහන්සේ නමක් විමසුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක පතිරූප දේශවාසය. පතිරූප දේශවාසය. පතිරූප කියන්නේ සුදුසු ප්‍රදේශයේ. වාසය කියන්නේ වාසය කිරීම. එහෙනම් පතිරූප දේශ වාස කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. එක චක්‍රයක්, එක රෝදයක්. දෙවෙනි එක සත්පුරුෂ පස්සය. සත්පුරුෂ උපස්සය කියන්නේ. සත්පුරුෂස්ස උපස්සය කියන්නේ. සත්පුරුෂ කියන්නේ සත්පුරුෂයා. උපස්සය කියන්නේ අසුරු කරනවා. එහෙනම් සත්පුරුෂ උපස්සය කියන්නේ සත්පුරුෂයන් ආශ්‍රය කරන්නට ලැබෙන දෙවනි චක්‍රය. දෙවනි චක්‍ර සම්පත්තිය. තුන්වෙනි එක. බුදුආමඳුරෝ දේශනා කරනවා අත් අත්ත සම්මා පණිදි කියන. අත්ත කියන්නේ සිත කියන්නේ. සමාගයේ සිත කියන්නේ අත්ත කියනවා. සම්මා කියලා කියන්නේ හොඳින් කියලා කියන්නේ. පණිදී කියලා කියන්නේ හික්මවනවා, තැන්පත් කරනවා, සංවර කරනවා කියලා කියන්නේ. සමාගයේ සිත හොඳින් තැන්පත් කිරීම. තවත් අර්ථයකින් ගන්නට පුළුවන් සමා හොඳින් තැන්පත් වීම කියලා. ඒක තමයි තුන්වෙනි චක්ක සම්පත්තිය. හතරවෙනි චක්ක සම්පත්තිය විදිහට දේශනා කරනවා පුබ්බේච කත පුඤ්ඤතා කියන. පුබ්බේ කියන්නේ පෙර, ච කියන්නේ ද කියන්නේ, කත කියන්නේ කරන ලද, පුඤ්ඤතා කියන්නේ පින් ඇති බව කියන්නේ. පුබ්බේ පෙර කත කරන ලද පින් ඇති බව. ඒක තමයි හතරවෙනි චක්ක සම්පත්තිය. මෙන්න මේ කියන චක්‍ර සම්පත්තිය තුළින් තමයි පින්වතුනි අර කියන භෝග සම්පත්තිය ගෙවල් දොරවල් වතු කුටි ඉඩකඩම් මෙන්න මේ ලැබෙන දේවල් හොඳින් පවත්වාගෙන යාමට සහ ලබා ගැනීමට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි බලමු මේ කරුණු හතර ධර්මානුකූලව විස්තර කරන්න. පළවෙනි එක මොකද්ද? පතිරූප දේශවාස. පතිරූප කියන පින්නතනේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. කෙනෙකුගේ ජීවිතේ පිනට යොමු කරගන්න, යහපතට යොමු කරගන්න මේ පතිරූපදේශ වාසයක් කියන එක හොඳින් බලපානවා. කදින් බලපානවා, ඍජුව බලපානවා. ඒ නිසා අපේ ජීවිතේ ප්‍රයත්න සඳහා සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට දැන් සුදුසු ප්‍රදේශයක් කියලා කියන එකේ අපට ලැබෙන උත්පත්තියත් එක්කලනේ. දැන් මා කියන කෙනා උත්පත්තිය ලබන්නේ ලංකාවේ. මා කියන කෙනා උත්පත්ති ලැබන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. මා කියන කෙනා උත්පත්ති ලැබන්නේ සියනෑතොරේ. මා කියන කෙනා උත්පත්ති ලැබන්නේ රදාවලින්. ඒකට ඒ ලැබෙන උත්පත්තියට අම්මට තාත්තට අයිති ඉඩම තමයි මං උත්පත්තිය ලැබලා ජීවත් වෙන්නේ. ඒකට ඒකේ මං උත්පත්තිය ලබන්නේ මගේ කර්ම ශක්තිය නිසා. ඒකට පින්නතුනි අපි සෑම දිනාටම උත්පත්තියෙන් උරුම වෙන බිමක් තියෙනවා. ඒ බිම හොඳ හෝ නරක වෙන්නට පුළුවන් නමුත් අපි උපදින්නේ අපේ භූමිය. ඒකට පතිරු උපදේශ කියලා කියන සුදුසු ප්‍රදේශය. මේ සුදුසු ප්‍රදේශය කියන එක ගන්නකොට කරුණු දෙකක් එකතු වෙනවා. එක කාරණයක් ස්වාභාවික වශයෙන් හොඳ වෙන්නේ. දෙවෙනි කාරණේ පුජ්‍යල වශයෙන් හොඳ වෙන්නේ. ඒ කියන්නේ අසල් වාසීන් වශයෙන්. මේ කරුණු දෙකෙන්ම හොඳ පරිසරය තමයි ප්‍රතිරූප දේශ වාසයක් කියලා කියන්නේ. දැන් අපි බලමු ස්වාභාවික වශයෙන් හොඳ පරිසරයක් වෙන්නේ මොකද්ද කියලා. 1. කඳු සහිත බිම් තියෙන. යන්නේන මාර්ග දුස්තරතා පවතින. භාණ්ඩයක් බඩු මුට්ටුවක් ගෙනියන්නට බෑ. උපකරණයක් ගෙනියන්නට බෑ. රෝගියෙක් අරගෙන යන්නට බෑ. වාහනයක් අරගෙන යන්නට බෑ. එහෙම ජෙල් සහිත බිම් තියෙන. ඒ වාගේ බිම් අපේ උරුම උත්පත්ති භූමිය බවට පත් වෙනවා. ඊළඟට නා යන ඒ වාගේම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ස්වාභාවික විපත්වලට මුහුණ දෙන බිම් කියනවා. අන්න ඒ වාගේ තනක් ලැබුණොත් ඒක ප්‍රතිරූපදේශයක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජලය හිග බිම් කියනවා. කොයිතරම් බිම කැණුවත් නිදක් කපන්නට උත්සාහ කළත් දිය ලැබෙන්නේ නැහැ. ලැබුණත් සුදුසු ජලයක් නෙමෙයි අර මලකඩ ගතිය වාගේ තියෙන වතුරක් ලැබෙන්නේ. එතකොට අපට වතුර අත්‍යවශ්‍ය කාරණාවක්. එහෙනම් ඒ වාගේ දිය නොලැබෙන බිමක් නම් ඒකත් වතුර උපදේශ වාසයකට සුදුසු නෑ. ඊළඟට තව බිම් තියෙනවා කුඹි, කඩි වාගේ අර කුමි සත්තු නිතර පොළවෙන්ම තියෙනවා. පණුව වාගේ සත්තු නිතර මතුවෙනවා. ඒ වාගේ සතුන් මතුවන භූමියක් නම් ඒකත් වතුර උපදේශ වාසයකට සුදුසු නෑ. ඒ වාගේම යම් පැලයක් යම් බීජයක් රෝපණය කළොත් එයා හරියට වැඩෙන්නේ නැති සරු පසක් නෑ. ඒකත් පතුරු උපදේශ වාක්‍යයකට සුදුසු නෑ. ඒකට මාර්ග දුස්තරතා තියෙනවා. ඒ වාගේම විදුලිය ආලෝකයේ දුස්තරතා තියෙනවා. හිරුවෙලිය ක්‍රමානුකූලව වැටෙන්නේ නෑ. වාතාශ්‍රයේ මනමින් ගමන් කරන්නේ නැති දුම් කියනවා. අන්න ඒ වාගේවා ප්‍රතිරූප දේශ වාසයකට සුදුසු නෑ. එතකොට පින්වත්තුනි සම බිමක් නැත්නම් මාර්ග දුස්තරතා තියෙනවා නම් ජලයේ ගැටලු තියෙනවා නම් ඒ වාගේම ගමන් දුෂ්කරතා තියෙනවා නම් විවිධ ජීවීන්ගෙන් වෙන හානි තියෙනවා නම් ඒ වාගේ බිමක් පතුරු උපදේශ වාසියක් වෙන්නේ නේ. ඒ වාගේ ඇතම් භූමි තියෙනවා ওই මදුරුවන් වැනි සතුන්ගෙන් වෙන පීඩාවන් ගොඩක් වැඩි. ඒ වාගේ බිමක් සුදුසුනේ. වේයන් මීයන් වාගේ සතුන්ගෙන් වෙන හානි තියෙනවා. ඒ වාගේ තැනක සුවසේ ජීවත් වෙන්නට බැරුව යනවා. මෙන්න මේ කියන කාරණා කාරණා ස්වාභාවික වශයෙන් බලපානවා. ඊළඟට දෙවැනි කාරණයේ පුද්ගල සමාජ වශයෙන් බලපාන එක. සමහර ඉන්න අසල්වැසි නිවෙස්වල නිතරම කෑකෝ ගහනවා. පුංචි දෙයකට කෑ ගහනවා. ශබ්ද විකාශන යන්ත්‍ර කැසට් රේඩියෝ අයියෙන් දානවා. සමහර ඉන්න කැසට් එකක් ගෙනාපුවා ගමටම අහනවා. Taman අහන්නෙත් නෑ. ඒ වාගේ කෙනෙක් අහලා තේහිතුව තනසිල්ලේ නිදාගන්න පාඩමක් කරන්න බෑ. ඒකට ඒ වාගේ දේවල් බලපාන. පුංචි දෙයක හයියෙන් කෑ ගහනවා. අශෝභන වචන කතා කරනවා. එකිනෙකාට දැන ගන්නවා, කියෝ ගන්නවා, පරස වචන කියවනවා. ඒ වාගේ කෙනෙක් අසලක ඉන්නවා නම් ඒ සුදුසු ප්‍රදේශයක් නෙමෙයි. ඊළඟට මද්ද්‍රව්‍ය පෙරන්න, මද්ද්‍රව්‍ය අලෙවි කරන්න, ඊළඟට නොයෙකුත් නීති විරෝධී මද්ද්‍රව්‍ය අලෙවි කරන, පානය කරන ඒ වෙනුවෙන් රංචු ගැහෙන පිරිස් ඉන්න තැන ඉන්නවා. ඒ වාගේ තැනක ජීවත් වෙනකොට දරුවන්ට, බිරිඳට, දුවලට ගොඩාක් අනුකූලදායකයි. Tamanta නිදහසේ ගමනක් යන්න බෑ. ඊළඟට කට වරද්ද ගන්න බෑ. සමහරට යාලා ඇඟේ හැප්පුණත් ගෝරිය තියෙනවා. අපි බයෙන් සැකෙන් ජීවත් වෙන්න තුනේ ඒක පතුරු උපදේශ වාසියක් නෙමෙයි. ඊළඟට පන්සලකට යන්න දුෂ්කරයි, දේවස්ථානයකට යන්න දුෂ්කරයි, පල්ලියකට කෝවිලකට යන්න දුෂ්කරයි. ඒක පතුරු උපදේශ වාසියක් නෙමෙයි. එහෙමනම් අවට හොඳයි ඉන්නවනම් ඒ වාගේම යහපත් සැනසෙලුදායක පුද්ගලයන් ඉන්නවනම් අන්න එහෙම බිමක් ළඟ ගයක් හදාගන්න ලැබුණොත් ඒක හොඳයි. ඒ වාගේම ආසන්න දුරක් විහාරස්ථානෙට ආගමික සිද්ධාස්ථානයකට තියෙනවා නම් එහෙම භූමිය හොඳයි. මාර්ග පහසුකම් තියෙන යහපත් පුද්ගලයන් ජීවත් වෙන ඒ වාගේ තැනක උත්පත්ති ලැබන්න ලැබුණොත් ඒක හඳුන්වනවා පතිරූප දේශ වාසියක් කියලා. අපි බොහෝම හොඳට ජීවත් වෙන්න උත්සාහ කරනවා. නමුත් ළඟ ගෙදර ඉන්න කට්ටිය අපි හිතමුකෝ වැස්ස වේලාවක තද වුණකට පොල්ලත්තක් ඒ පැත්තට වැටෙනවා. ඒකෙන් වහල උළු කැටයක් හැදෙනවා. එයා පොලිසියට ගිහින් එන්ට්‍රියක් දානවා. අන්න අරයාගේ වත්ත පොල් ගහින් අත්තක් ඇවිල්ලා මගේ වහල උළු කැටයක් හැදෙනවා. පැමිණිල්ල විභාග කරන්න අපි වැරදිකාර විදිහටපත් කරගෙන. අපි ඉන්නේ පාඩුවේ. පොළඟ හිතලා ගැස්සුවේ නෑ. වැස්ස හිතලා වැස්සෙව්වේ නෑ. පොල්ලත් හිතලා යව්වේ නෑ. නමුත් එයා පැමිණිල්ල දැම්මට පස්සේ අපි ඒකට උත්තර දෙන්න ඕනේ පොලිසියට යන්න ඕනේ. පොලිසිය කියන තැනට ගියාම මෙතන ක්‍රියා කරන ආකාරය හරි අමුතු ස්ථානයක්. අපේ හිතේ ලොකු පීඩනයක් ඇති වෙනවා. එතකොට අර නරක අයගේ ඇසුර ඉන්න ලැබුණු නිසා තමයි අපට ඒ වාගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුනේ. පාඩුව ඉන්නකොට සමහරුන්ට දරා ගන්න බැහැ. මොනවා හෝ ප්‍රශ්නයක් දාලා ඒ අයට හිත විදීම් හිත වේදනාවල් ඇති කරන්න උත්සාහ කරනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි ජීවත් වෙනකොට අන්න ඒ වාගයගේ පරිසරයක් තුළ ඉන්නවනම් අපේ භෝග සම්පත් වර්ධනය කරගන්නට ලැබෙන්නේ නැහැ කියන. ඔබ සෑම මොහොතකම හිතේ පීඩාවෙන්, චකිතෙන්, කුතුහලෙන්. හැබැයි සමහරලාට ඒ gedera ඉන්න කෙනෙක් විවාහ වෙලා ඉන්නවා. විවාහ වෙලා ගියාට පස්සේ එයාට ලැබෙන අසල්වැසිය හරි හොඳයි. ඔයාගේ ගමනක් යනකොට කියනවා අනේ මේ ගේ ටිකක් බලාගන්න හොඳයි බලාගන්න. පුංචි දෙයක් වුණත් ඇවිල්ලා කණි රකින්න. එතකොට කියනවා මං ඉස්සර හිටියා අපේ මහජවල් ලවට නම් හරිය හොඳ නේ. හැබැයි දැන් මේ ගෙදර හරි හොඳයි. අසල්වැසියෝ උපාදෝ කොහයන්නේ. පාඩුවේ ජීවත් වෙනවා. ඒක නිසා අපටත් බරක් නෑ. අන්න ඒ වාගේ පරිසරයකට ගිය කෙනාට මේ රුදුරු පරිසරයේ තියෙන අපහසුකම දැනෙනවා. එහෙනම් බුදුආමුදුරුව දේශනා කරනවා අර වාසය කිරීම සඳහා යහපත් පරිසරයක් තියෙනවා නම් යාගේ භෝග සම්පත්තිය වැඩෙනවා කියනවා. මතක තියාගන්න ඒ වාගේ හොඳ පරිසරයක් ප්‍රඋත්පත්තිය ලබන්න. හෝ නැත්නම් ඒ වාගේ පරිසරයක් ජීවත් වීම සඳහා ලැබෙන්න. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පුණ්‍ය ශක්තිය නිසාම. අපි යම් කෙනෙකුට පෙර ආත්මවල නිදහසේ ජීවත් වෙන්නට නොදී විවිධ ආකාරයේ බාධාවල් සිද්ධ කළානේ. පීඩාකාරී වාතාවරණයක් නිර්මාණය කළානේ. අද දවසේ මා පාඩුවේ ජීවත් වෙන්න උත්සාහ කරනකොට මට අවකින් අර පීඩනය ලැබුණා. දැන් මං හොඳ වුණාට මේ ජීවිතේ මං හොඳ වුණාට පෙර ආත්මවලේ හොඳ මගේ ළඟ තිබුණේ නෑ. එදා මං රෞද්‍රයි, එදා මං කටුකයි. අද මගේ අසල්වැසියා හයියෙන් කැසට් එක දාගෙන සින්දු අහමින් මට වේදනා දෙනවා වාගේ එදා මම මගේ අසල්වැසියන්ට වේදනා දුන්නා. අන්නේ කරන ලද අකුසලේ නිසා තමයි අද දවස තුල මේ පීඩාව ලැබෙනවා. ඒ පීඩාව නිසා මට සැනසille පාඩුවේ ජීවත් වෙන්න බැරුව යනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ප්‍රතිරූප දේශ වාසයක් ලැබෙන්නේ තමා පෙර කරන ලද කුසල ශක්තියක විපාකයක් නිසා කිය. ඒකෙන් භෝග සම්පත් දිනු කරගන්නට පුළුවන්කම තියෙනවා. අපුලත් කෙසෙල් කනක් හැදුවත් ඒක කපාගෙන ගෙනියනවනම්, තොරෙන් පොලොස් කෙඩිය කඩාගෙන යනවනම්, පොල් ගෙඩිය ඇඳගෙන යනවනම් එතන සුවසේ වාසය කරන්න බෑ. අපේ භෝග සම්පත් දියුණු කරගන්නට බෑ. පවත්වාගෙන යන්නට බෑ. නිතරම පරිස්සම් කරන්නට අපි මහන්සි වෙන්න ඕනේ. බයෙන් සැකෙන් තමයි කොහෙල් යනවනම් යන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුව දේශනා කරනවා සුදුසු ප්‍රදේශයක් නොලැබුණොත් චිත්ත පීඩාවෙන් තමයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා. දෙවැනි කාරණාව විදියට දේශනා කරනවා සත්පුරුෂ පස්සය. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබෙන. ඒක පින්නතනි දෙහිවින් වැදගත් වෙනවා. අතිශය වැදගත් වෙනවා. සත්පුරුෂයාට අමතරව බුදුහාමුදුරෝ දේශනා කරන විරුද්ධ පුද්ගලයා තමයි අසත්පුරුෂයා. අසත්පුරුෂයා කියන්නේ පාපී පුද්ගලයා. පාපී පුද්ගලයා කියන කෙනා නිතරම හිතන්නේ නරක ගැන. නිතරම කියන්නේ නරක කතා. නිතරම කරන්නේ නරක වැඩ. නරක දේවල් හිතන, නරක දේවල් කියන, නරක දේවල් කරන අය ඇසුරු කරනකොට අනිත් අයත් નિરાයාසයෙන් මේ නරකටපත් වෙනවා. මා විද්‍යුත් මාධ්‍ය තුල ප්‍රසිද්ධිය යන නිසා මේ කාරණාව වුණතුන්ද කියනවා. බන්ධනාගාර ලංකාවේ බන්ධනාගාර නිලධාරීන් ගැන සියලු දෙනා ගැන නෙමෙයි. අද වෙනකොට රටේ ප්‍රධාන ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, නීතිපතිවරයා, බන්ධනාගාර කොමසාරිස්තුමා ඉතාම නිර්දය විදිහට විවේචනය කරනවා. හිර දඬුවම් ලබාගෙන ඇතුළට ගිය අය මේ විදිහට පවත්වාගෙන යාම සඳහා සීතකරණ ගෙනිහින් දුන්නේ, දුරකතන ගෙනිහින් දුන්නේ, බෙච්චීත් මෙට්ට ගෙනිහින් දුන්නේ, අවන් ගෙනිහින් දුන්නේ කවුරුවත් නෙමෙයි. ඒ බන්ධනාගාර ඇතුළ රැකියාව කරන අපෙන් පඩිගන්න නිලධාරීන්. එයාලා හැබැයි සුදුසුකම් පරීක්ෂා කරලා බලලා තමයි ඇතුලේ ක්‍රියාත්මක කරන්නේ. එයාලා කරන කටයුතු නිසා මේ සියලු දෙනාගේ අවමන්‍ය යාලා විඳිනවා. ඒ විතරක් නෙමේ පින්නතුනි. එයාලාද පාරේ යනකොට, ගෙදරකට යනකොට ආමියා බන්ධනාගාරේ මෙයක් දූෂිත කෙනෙක් වෙන්න ඇති කියලා එයා දිහත් බලන තැනටපත් වෙලා තියෙනවා. එයා ඊමපත් වෙන්නේ ගෙදර ඉද්දිද නේ. ගෙදර ඉද්දියා හිමනේ. හැබැයි අතෙන්ද ගියාට පස්සේ එතන අයත් අසුරු කරනකොට එයාට හැඟුණා එයාට හිතුණා මාත් මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් ප්‍රසිද්ධිය කියනවා මේක මාධ්‍ය තුලින් බනට කියන්න හොඳ කාරණාවක් නෙමෙයි රහස්‍ය දෙයක් නේ. මේක ප්‍රසිද්ධිය කියපු නිසා මම මේ බය නැතුව කියන්නේ. පාතාලයේ ක්‍රියාත්මක වෙන්නේ මද්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාත්මක වෙන්නේ ඒ වාගේම කප්පම් ගැනීම ක්‍රියාත්මක වෙන බන්ධනාගාරය තුලින් ගන් කියලා. බන්ධනාගාරයක් ඇතුළත ගෙනියන්න බෑ දුරකථනය. SIM කාඩ් පතා. එතකොට ඒ සියලු දේවල් ලැබෙන නිසා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් මෙහින පහත් අදහස් තියන අය නිතර නිතර ඇසුරු කරනකොට දකින්නකොට අනිත් අයගේ සිතුවිලිත් ඒ මට්ටමටපත් වෙනවා. ගෙදර ඉඳන් අම්මා කියලා තිබුණේ පුතේවා ගියාම මෙහෙම මෙහෙම කරන්න කියලා. තාත්තා කිව්වේ නෑ පුතේවා රැකියාවට ගියාම මෙහෙම කරන්න කියලා. නෝනා කිව්වේ නෑ දරුවා කිව්වේ නෑ. එතෙන්ද ගියාට පස්සේ ඒ පිරිසත් එක්කලා කටයුතු කරනකොට નિરાයාසයෙන් මේ පාපී සිතුවිලි හොඳයි කියලා හිතනවා. ඒක නිසා උසාවියකින් දඬුවම් නියම කරලා කూరు ගණින හිර කූඩුවක් ඇතුලේ ඉන්න හිරකරුවට වඩා අපරාධයක්. අර නිල ඇඳුම යුනිෆෝම් එක ඇඳගෙන රජේ වැටුපක් ගන්න ඒ පුජ්‍යලයා සිද්ධ කරනවා. ඒ පාපී තැනටපත් උනේ අසත්පුරුෂයන් ඇසුරු කරපු නිසා. පාපී පුජ්‍යලයන් ඇසුරු කරපු නිසා. ඒ වාගේම අල්ලසක් ගන්න කප්පමක් ගන්න හිත යොමුනේ ඒ තත්ත්වේ නිසා. බුදු ආමඳුරෝ දේශනා කරනවා පාපී පුද්ගලයා හිතන්නේ නරක විදියට කියලා. දුක්ඛින්කීච චින්තීච හෝති. කාට හරි ආයුධයක් පෙන්නලා, කාට හරි තුවක්කුවක් ගිනිඅවියක් පෙන්නලා ඒ ළඟට තියෙන දේ කඩාගෙන ඒකෙන් තමන්ගේ සාත්ව උපරෝගන සතුටු වෙන එක තමයි පාපී පුද්ගලයා ගෙළඳ තියෙන්නේ. අනවශ්‍ය දෙයක් කාට හරි අලෙවි කරලා ඒකෙන් ලොකු ලාභයක් අරගෙන ඒ ලාභය තුලින් සතුටු වෙන හිතක් තමයි පාපී පුද්ගලයාට තියෙන්නේ. යා සෑම මොහොතකම සැලසුම් කරන්නේ සැලසුම් සකස් කරන්නේ හදන්නේ ඒ පාපී සිතුවිලි මුල් කරගෙන ජීවත් වීම සඳහා මුදල් හම්බ කිරීම එතකොට යා සෑම සපතකම හිමිකරුවෙක් වෙන්නේ ඒ නරක දේවල් තුන ඊළඟ දෙවෙනි කාරණාව තමයි පාපී දේවල් කතා කරනවා පාපී දේවල් කතා කරනවා මෙයාට ගහමු. හොඳ වැඩක් දෙන්න. හොඳ පාඩමක් උගන්වන්න. ඊළඟට ඒ වාගේ මොනවා හරි දෙයක් කියනවා. ඒ දේට අනිත් කෙනත් යොමු කරගන්න. කතා කරන්නේ සැලසුම් කරන්නේ පාපී දේවල් ගැන. ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ පාපී ක්‍රියාවන් විදිහට. අන්න එහෙම පුජ්‍යලයන් අසත්පුරුෂයන් කියලා හඳුන්වනවා. මේ අසත්පුරුෂයන් පාපී පුජ්‍යලයන් අසුරු කරන්නට ලැබුණාම නොදැනුවත්වම අපිත් ඒ තැනටපත් වෙනවා. ඔය පින්නතුන්ට මේක හොඳට තේරෙනවා අර සත්තුම් ගුම්බ ජාතක කතාවේ. ඒකින්නේ ගිරව් දෙන්නෙක් නේ. ඒ ගිරව්දෙන් එතන ගත්තේ තිරිසන් සතුන් දෙදෙනා. මේ තිරිසන් සතුන් දෙදෙනා එකම කූඩුවක වාසය කරන්නේ. හන්දක් උඩ කූඩුව තියෙනවා. නමුත් දිනක් වර්ෂාවක ආපු මහා සොළඟක් නිසා මේ කූඩුවේ සතුන් දෙන්න දෙපැත්තට යනවා. එක් පාර්ශවයක සිටිය සොරු අනිත් පාර්ශවයේ සිටිය තවුසන්. මේ කුරුල්ලු දෙන්න, ගිරව් දෙන්න අර දෙපැත්තේ හැදෙනවා. බ්‍රහ්මදත්ත රජතුමාට මේ දෙන්නගේ හඬ ඇහෙනවා. තාපස කුමාගෙන් ඇසුවාම ඔහු පැහැදිලි කරනවා කලින් ඔබ දුටු ගිරවා සරුන් ඇතුරේ හිටියා. ඒක නිසා ඔහුගේ සිතුවිලි වචන ක්‍රියා ඔහු බලාගෙන හිටියා. ඒව තමෝගේ ශරීරගත වෙන්නේ කියලා. තවුසන් ඇතුරේ හිටිය නිසා මෙයා මේ විදිහට හැදුණා කියලා. ඒ නිසා අපට අපේ ජීවිතයේ ගෙන යද්දී අසුර කියන එක තාම සදින් බලපාන දෙයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ භෝග සම්පත් දිනු කරගන්න සත්පුරුෂයන්ගේ ආශ්‍රය කියන එක ඉතාම හොඳින් බලපානවා කියන්නේ. වයිපුණතොට පුංචි දෙයක් කියන්නම්. අපේ ලංකාව වර්තමානයේ වෙනකොට විශාල පුරිස් ධර්මයට යොමු වෙලා තියෙනවා. එකපාරට සෝවාන් වුණේ නැතුවට රහත් වුණේ නැතුවට පුරිස් හැදිලා තියෙනවා. මේ කොරෝනා වසංගත තත්ත්වයක් එක්කලා ලංකාවේ ඉදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ඇඳුම් නීතිය ක්‍රියාත්මක කරපු එක අපේ රටේ නෙමෙයි තවත් රටවල් වල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වුණු ඇතැම් රටවල් වල ආරක්ෂක අංශවලට මහ ජනතාව පහර දෙනවා. ආරක්ෂක අංශ විසින් මහ ජනතාවට පහර දෙනවා. දැන් අපි ඉන්දියාවේ දැක්ක විශාල පොළු අරගෙන මිනිස්සුන්ට ගහනවා. පන්න පන්න ගහනවා වයසක අයට, කරුණ අයට, ළමයින්ට පන්න පන්න ගහනවා. ඔය පින්නතුන් ලංකාව දකින්නේ නැහැ. ලංකාවේ කිසිම පොලිස් නිලධාරියෙක් සාමාන්‍ය මිනිසුන්ට ඒ වාගේ පහර දුන්නේ නැහැ. ලංකාවේ ජීවත් වෙන මිනිසුනොත් ආරක්ෂක අංශවලට පහර දෙන්න ගහන්න ගියේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරේ. ඒ විනය කොහොමද මේ නිතර ධර්මයේ ශ්‍රවණය කරන ධර්මානුකූල ආකල්ප තියෙන නිසා තමයි පුණ්‍යතුනේ විදියට කටයුතු කරන්නේ. ඊළඟට මේ මෑතක එක්තරා මහත්මයෙක් කියනවා වෙනත් ආගම් වලට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් මේ රටේ සිංහල බෞද්ධයින් නිසා කියලා. ඒ වගේ මෙයා කියනවා වෙනත් ආගමක් තිබුණා නම් මෙහෙම ඉඳ හම්බෙන්නේ නැහැ කියලා. අපි දකිනවා ඇතම් ඉස්ලාම් ආගම අදහන ඇතම් රටවල් වල ඒ රටේ තවත් පල්ලියකට විහාරස්ථානයකට හැදෙන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ ඇතම් ප්‍රදේශවල හිතුණු පින්වතුන් ජීවත් වෙන බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශවල පන්සලක් හදන්නට ගිය ගැටලු නිර්මාණය කරනවා. ඒ පින්වතුන් දන්නවා අධිකව ත්‍රස්තවාදී කලබල පවතින කාලේ කොළඹ ප්‍රදේශය තුළ කොයිතරම් සමගියෙන් දෙමළ සිංහල මුස්ලිම් අය වාසය කරාද කියලා. ඒ නිසා ඒ බෞද්ධකම තුලින් ඇතිවුණු හික්මීම නිසා තමයි අපි අනිත් ජාතීන්ට අනිත් ආගම් වලට සුහදව කටයුතු කරන්නට ඉඩ දීලා තියෙන්නේ. නමුත් ඔවුන්ගේ වාතාවරණයක් මේ රට තුල තිබුණා නම් අපි පුංචි පිරිසක් වුණා නම් අපට මේ විදිහට නිදහසේ ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මේ හික්මීම මේ හැදියාව අපට ආයි බුදුදහමත් එක්කලා. ඊළඟට අපවත් කීවදාල දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ මේ බෞද්ධයා නාලිකාව හදලා පැය 24ක් බණ යන්න සැලැස්සුවා. උන්වහන්සේ අපවත් වුණා. නමුත් අද වෙනකොටත් මේ බණ අහන්න මිනිස්සු යොමු වෙලා ලංකාව විතරක් නෙමෙයි විවිධ රටවල් වල කටයුතු කරන සිංහල බෞද්ධ තරුණ අය වැඩිහිටි අය වික්ෂුන් වහන්සේලා වඩම්මදෙන ධර්ම දේශනා කරනවා පින්කම් කරනවා හොඳින් කටයුතු කරනවා අපේ රටේ ජනතාවගේ විශාල වෙනසක් ඇති වෙනවා එතකොට අතිපූජනීය දරණාගම කුසල ධම්ම අපේ නායක හඳුරන්ට ඇති වුණා සත්පුරුෂ සිතුවිල්ල. ඒ සිතුවිල්ල උන්වහන්සේ ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක කිරීමේදී ගොඩාක් බාධකාව. ඒ බාධක අභියෝග මැඩගෙන ක්‍රියාත්මක කරපු නිසා අද වෙනකොට විශාල පිරිසක් ඒ සුවේ ලබනවා. රහත් උනේ නැතුවට නිවන් දැක්කේ නැතුවට හැදියාව මේක අවුරුදු 15කට 10කට තිබුණට වඩා දැන් හොඳයි. ඒ තැනට මිනිසා සකස් වෙලා තියෙන්නේ ඒ සත්පුරුෂයන් ඇසුරු නිසුරු කිරීම නිසා. ඊළඟට ඇතැම්ම තරුණ කාලේ සිල් සමාදන් වෙන්න තියෙනවා. දාන දෙන්න යොමු වෙනවා. පෞල් ජීවිතයකට ඇතුළත් වෙනවා දෙන්නා පිනට ලැබුව කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය පානීය වෙනද තරම් තදින් කරන්නේ නැතුව කටයුතු කරනවා. ඉවසීමෙන්, හැඟීමෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක නිසා සත්පුරුෂ ආශ්‍රය කියන එක කෙනෙකුගේ ජීවිතය යහපත් කරගන්නට දෙහිවින් ඉවහල් වෙන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් කෙනෙකුගේ ජීවිතය යහපත් වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ භ්‍රමචර්යාව පවතින්නේ සම්පූර්ණ භ්‍රමචර්යාවෙහිවත් නිවන් මාර්ගයේ පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ පදනම් කරගෙන. ආනන්ද මම කල්යාණ මිත්‍රයෙ. බුදුහාමුදුරුව දේශනා කරන්නේ මම කියන කල්යාණ මිත්‍රය ඇසුරු කරන බොහෝ දෙනා රහත් ඵලයේ පිහිටෙනවා. අනාගාමි ඵලයේ පිහිටෙනවා. සතරදාගාමි ඵලයේ පිහිටෙනවා. සෝවාන් ඵලයේ පිහිටෙනවා. ඊළඟට අභිඥා ලැබෙනවා, සමාපatti ලැබෙනවා, දිව්‍ය බ්‍රහ්ම සැප සම්පත් ලැබෙනවා. දර පහත් තැනක ඉන්න පුජ්‍යලයේ මම කියන කල්යාණ මිත්‍රය අසුරු කරන්න ගත්තට පස්සේ සීලය, සමාධිය, ප්‍රඥාව වඩලා ඒ විදිහට ජීවිතේ ජය ගන්නවා කියලා දේශනා කරනවා. එහෙමනම් අපේ භෝග සම්පත් දිනු කරගන්න, රැකගන්න සත්පුරුෂ අසුර කියන එක බලපාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තුන්වෙනි කාරණාව පින්වතුනි අත්ත සම්මා පණිදි. අත්ත කියලා කියන්නේ සමාගේ සිතට. සම්මා කියලා කියන්නේ මනවින් හොඳින් යහපත් කියන්නේ. පණිදි කියලා කියන්නේ හික්මවනවා සංවර කරනවා තැන්පත් කරනවා කියලා කියන්නේ. එහෙනම් සමාජයේ සිට මනාව සංවර කිරීම භෝග සම්පත් වෙන්න බලපාන කාරණාව. අපේ සිත පින්වතුනි හරීම නොසන්සුන්. අර ගීතයක කොටසක් තියෙනවා හිත හීලෑනේ හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා හිතෙන හිතන තන නවතිනවා කියන්නේ. ඔක ධර්මයේ පාඨය දුරංගමං ඒකතරං අසරීරං ගුහාසයන් කියලා කියනවා. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ ඔන්න ඔහොම කියලා ගාථා පාඨ දෙකක් තියෙනවා. ඔක ඇසුරු කරගෙන තමයි මේ ගීතේ ලියලා තියෙන්නේ. ඊළඟට මේ හිතට හොඳ අරමුණක් ලැබෙනකොට ඒක එල්ලෙනවා නරක අරමුණක් ලැබෙනකොට ඒකත් එක්කලා ගැටෙනවා. ඒ තමයි හිතේ ස්වභාවය. අපි බොහොම සතුටින් ඉන්න හදන වෙලාවට මේ හිත හරිය දුකටපත් වෙලා අපේ බඩගින්න නැති කරනවා. නිින්ද නැති කරනවා. ජීවත් වෙන්න ඉපා වෙනවා. ඒ වාජ වෙලාවට අපි දෙලවැලලා ගන්නවා නැත්නම් වසපානී කරනවා. නැත්නම් ওই වාහනයකට දුම්රියකට වාගේ පනලා ජීවිතේ නැති කරගන්නවා. ඊයේ පෙරේද දවස කවුරුදු 21ක විතර වාගේ කරුණු දරුවෝ බොහෝම තැන්පත් ඉන්න දරුවේ අපෙනුත් අධ්‍යාපනය ලැබුව අපෙත් පාසලේ හිටිය දරුවෝ තාත්තත් එයත් එක්කලා විතරයි ජීවත් වෙන්නේ දවසක් ගිහිල්ලා දුරකථනයෙන් කතා කර කර හිටිය කෙනෙක් එක්කලා පැයකම ආරක් විතර කතා කර කර හිටිය මොහු දුම්රියට පැන්නා දුම්රියට පැන්නට පස්සේ ඔහුගේ ජෙල මෝන මොකොත් ඉතුරු වුණේ නෑ මිනිහ ගෙදරට අරගෙන ආපම පෙට්ටිය සීල් කරලා තාත්තා අඬනවා කියනවා මැරෙන හිතක්වත් තිබුණේ නැහැ කියලා. ඒකට ඒ වෙලාවේදී ඔහු අර දුරකතනෙන් කතා කර කර ඉන්නකොට කවුරු හෝ එක්කලා යාගේ හිතට ආව ලොකු ආවේගයක්. ඒ ආවේගය යාට සමනය කරගන්නට බැරුව ගියා. ඒක නිසා ඔහුගත්තු තීරණය තමයි ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා. මහත් මුණු හිත ඔහු දුම්රිය පැත්තට තල්ලු කළා. අවසාන ප්‍රතිඵලයේ තාත්විකුට අරමුණක් නැති ජීවිතයක් ඉපරුවන. ඒක නිසා තමා තැන්පත් කර ගැනීම කියන කාරණාව අතිශය වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොහික්මුණු හිතේ ඇති වෙන ක්‍රෝධය අත්තරණ දෙන ප්‍රතිඵල බොහොම භයානකයි කියනවා. යම් කෙනෙක් පිහියෙන් අයින්නේ වෙඩි තියන්නේ කපන්නේ කොටන්නේ ඒ වාගේම වසපානේ කරන්න දෙන්නේ ගුරුකම් කරන්නේ අනවින කොඩුවින කරන්නේ මග රැකලා ගහන්නේ, ගෙවල් කඩන්නේ, බිඳින්නේ, ගිනි තියන්නේ අර ක්‍රෝධේ පාලනය කරගන්න බැරි නිසා. ක්‍රෝධේ නැත්තේ රහතන් වහන්සේට විතරයි. අන සියලු දෙනාගේ ළඟ ක්‍රෝධේ තියෙනවා, මගේ ළඟ ওই පින්නතුන්ගේ ළඟ ක්‍රෝධේ තියෙනවා. හැබැයි ඒ ක්‍රෝධය පාලනය කරගන්නට පුළුවන් හැකියාව තියෙන නිසා අපි යම් යම් ගැටලුකාරී වාතාවරණයන් තුළ හොඳින් කටයුතු කරනවා. ඒ ක්‍රෝධේ පාලනය කරගන්න බැරි කෙනා ආවේගශීලීව කටයුතු කරලා අම්මට පහර දෙනවා. සමාජ අම්මා මරණයටපත් වෙනවා. තාත්තට පහර දෙනවා. මරණයටපත් වෙනවා. අශෝභන වචන වලින් බැනවදිනවා. නිග්‍රහ කරන අවමන් කරනවා. බෙරිඳට පහර දෙනවා, සමියට පහර දෙනවා, දරුවන්ට පහර දෙනවා අශෝභන වචන කතා කරනවා. ඒ ක්‍රෝධේ පාලනය කරගන්න බැරුව ටිකක් වෙලා ගිහින් කියනවා අනේ මට සමාවෙන්න මට ඒ වෙලාවේ මුකුත් තේරුනේ නැහැ කියලා. මට හරියට කේන්ති ගියා කියලා කියනවා. හැබැයි ඒ වෙනකොට වෙන්න තියෙන සියලු දේවල් වෙලා අවසానයි. ඒක නිසා ක්‍රෝධය ආවට පස්සේ ඒ ක්‍රෝධය මුදා හරින්නේ නැතුව. ඒ ක්‍රෝධය හටගත්තු හිතේම පාලනය කරගන්න ශක්තියක් ආවොත් අන්න ඒක හඳුන්වන අත්ත සම්මා පණිදි කියලා. ඒ වගේම රාගය කියන එක පින්නතුනි හිතේ හටගන්නේ. රාගය නැති රහතන් වහන්සේට විතරයි. ඒ රාගය ක්‍රියාත්මක වෙනකොට අපි ඒක සමනය කරගන්නවා. ඒ සමනය කරගත්තු නිසා අම්මා ළඟ, නැන්දා ළඟ, සහෝදර සහෝදරියන් ළඟ අපි ආඩම්බරෙන් ජීවත් වෙනවා. යම් කෙනෙකුට ඒක පාලනය කරගන්න බැරුව ගියොත් ඔහු සල්ලාලේක් බවට, ගණිකාවක් බවට පත් වෙනවා. ඔහුට ලැබෙන්නේ හොඳ නාමයක් නෙමෙයි. ඔහුට සමාජ හොඳ ගරුත්වයක් ලැබෙන්නේ නෙමෙයි. ඔහුට භෝග සම්පත්තිය දිනු කරගන්නට බැරුව යනවා. ඒක නිසා හිත තුල හටගන්නේ විවිධාකාර අයහපත් මනෝභාවයන් තියෙනවා. විවිධාකාර අයහපත් සිතුවිලි තියෙනවා. අන්නේ සෑම දෙයක්ම පාලනය කරන්න පුළුවන් හික්මවන්නට පුළුවන් හැකියාවක් තමා තුළින් හදාගන්න ඕනේ. හිතේ ඇති වෙන තැන්පත් භවම තමයි යහපත් වචන උදාහරින්නේ. හිතේ ඇති වෙන තැන්පත් භාවයේ තුලින්ම තමයි යහපත් ක්‍රියාවන් උදාහරින්නේ. හිත තැන්පත් කරගත්තු කෙනාගේ වචන හරි හොඳයි. එයා කතා කරනකොට ආවේගශීලීව කතා කරන්නේ නෑ. කාටවත් අවමන් කරන්නේ නෑ, නිග්‍රහ කරන්නේ නෑ, උපහාස කරන්නේ නෑ. ඒ අවශ්‍ය දේ විතරක් කතා කරනවා. එයා කාටවත් රිදෙන જાති කරන්නේ නෑ. එයා කටයුතු කරන්නේ පුරා කුඹියකු කරන රිදෙන විදිහට. ඒක නිසා අත්ත සම්මා පණිදී සමාගයේ සිට ඊටාම හොඳින් තැන්පත් කරගන්න ඕනේ. සංවර කරගන්න ඕනේ. ඒක බුදුආමුදුරුව දේශනා කරනවා බොරෝග සම්පත් ලැබෙන්නට හා දිනු කරගන්නට ආරක්ෂා කරගන්නට හේතු වෙනවා. සුවනි කාරණා බුදුහාමුදුරෝ දේශනා කරනවා පුබ්බේච කත පුඤ්ඤතා කියන. ඔය මුලින් කියන ලද කරුණු සියල්ල මෙන්න මේක තුල ගැබ්දලා කියනවා. පුබ්බේච කත පුඤ්ඤතා කියන්නේ පෙර සිද්ධ කරන ලද පින් නිසා කියන එක. පින්වතුනි පෙර සිද්ධ කරන ලද පින් කියලා කියන්නේ දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ඔය ආදී ක්‍රියාවන් 10ක් හඳුන්වනවා පින් කියන්නේ. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, බොරු කීමෙන් කේලම් කීමෙන් වෙන්වීම කුසල් කියලා හඳුන්වනවා. මෙන්න මේ කියන කුසල්, මේ කියන පින් සිද්ධ කරලා තියෙන කෙනාට ඒක විපාක ලැබෙනවා. ඒ විපාක ලැබීම නිසා එයාට හොඳ යහපත් උත්පත්තියක් ලැබෙනවා. එතකොට මෙන්න මේ උත්පත්තිය ලැබුණට පස්සේ භෝග සම්පත් ලැබුණට පස්සේ එයාට ඒ ජීවිතයේ සුවසේ පවත්වාගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. උපින් අකුසල කර්මයක් සිද්ධ කරනවා. පාපයක් සිද්ධ කරනවා. ඒ පාපේ නිසා උත්පත්තිය ලැබුණොත් ඒ උත්පත්තිය පින්වතුනි සතර අපායන් එකක සිද්ධ වෙනවා. පාපයක් නිසා උත්පත්තිය ලැබුවොත් ඒක සතර අපායන් එකක සිද්ධ වෙනවා. ඒ උත්පත්තිය වාසනාවන්ත උත්පත්තියක් නෙමෙයි. ඒ වාගේම මනුස්ස ලෝක උත්පත්තිය ලබන්නේ පිනක් නිසා. හැබැයි ඒ පිනේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක හඳුන්වනවා අහේතුක කුසල විපාකය කියලා. අහේතුක කුසල විපාකය කියන්නේ පිනක්. ඊළඟට හඳුන්වනවා හේතුක කුසල විපාකය කියලා. ඒකත් පිනක්. ඊළඟට හඳුන්වනවා ත්‍රි හේතුක කුසල විපාකය කියලා. ඒකත් පිනක්. ඔය පින් තුනෙන් තමයි මනුස්ස ලෝක උත්පත්තිය ලබන්නේ. හැබැයි අර මා මුලින්ම සඳහන් කළ අහේතුක පින කියන එකෙන් උත්පත්තිය ලැබෙනවා. අන්ධ වෙලා, ගොළු වෙලා, බිහිරි වෙලා, නපුංසක වෙලා අඩුපාඩු සහිත උත්පත්තිය ලැබෙනවා. ඒ උත්පත්තිය සඵලදායි උත්පත්තියක් නෙමෙයි. දෙහෙතුක උපතක් ලැබුණත් ඒ ජීවිතය තුළ නිවන් අවබෝධ කරගන්න තිබේ. ත්‍රි හේතුක උපතක් සිද්ධ වුණොත් ඒක තමයි ගොඩාක් වටිනා උපතක් බවට පත් වෙන්නේ. ත්‍රියතුක පිනක් කියන්නේ නිවන් අරමුණු කරගෙන සිද්ධ කරන පිනක් නේ. දැන් ඔය තුන්තුන් මේ බණ අහනව නිවන් අවබෝධ කරගන්න අරමුණ. ඒකට මේක ත්‍රි හේතුක පින. මේ පිනෙන් මනුස්ස ලෝකෙ උපදිනවත් ඒක ත්‍රි හේතුක ප්‍රතිසංගය. අන්නේ ජීවිතේ වටිනවා. ඒක නිසා අපි සෑම දිනාටම හොඳ වත්කමක්, හොඳ දීපලක්, හොඳ කුලයක්, හොඳ අධ්‍යාපන මට්ටමක් මේ සේරම ලැබෙන්නේ පෙර පින්ස. එහෙමනම් බුදුහාමුදුරුව දේශනා කරනවා භෝග සම්පත් ලබන්න ඒකක් තියෙන්න ඕන කියලා. ඒ නිසා ලැබෙන සෑම අවස්ථාවකම ඊටාම හොඳින් සතුටින් අපි පින් සිද්ධ කරන්න කියමු වෙන්න ඕන. ඉතින් මේ කරුණු කාරණා හතර අපි අර බලාපොරොත්තු වෙන සැප සම්පත් ළඟා කරගන්නට හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කරන්න තියෙනවා. මම මේක වඩා කාලය ගන්නේ නැහැ. අපි සෑම දිනම හොඳින් බණ ඇසුවා. ඇසීම තුළින් දැනුමක් ලබාගෙන පින් සිද්ධ කරගෙන තියෙන්නේ ඒ ලබාගත්තු දැනුමෙන් සිද්ධ කරගත්තු පින තුළින් මේ ජීවිතේ මරණ මොහොත දක්වා ඉතාම හොඳින් පවත්වාගෙන යන්නට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානා ගාම හිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා තුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා තුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සියලුම පින්වතුන්ට පෙරවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු. එතුම් සබර්ම දේශනා පවත්වවතල රටවදුන්න ශ්‍රී විහිද මහාවිද්‍යාලයේ ගුහල්පති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍යපාද රදාදුන්නේ ඥානවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට වචිරක් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා සාදු සාදු සාදු